පින්නිකස්ස ආරාමේ तत्र को भगवा भिक्खु आमन्तेऽसि भिक्खवोति वदन्तेति ते भिक्खु भगवतो पश्चसोऽसुम् भगवा एतदवोचे सेयथापि भिक्खवे दे अगारा सन्द्वारा तत्र चे पुरिशो मध्ये तिष्ठेय පස්සෙය ගේහං අනුස්සේ පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝවං භික්කවේ දිම්බේන චක්කුණා විසුන්දේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපංජමානේ ඊනේ පනීතේ සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකයේ පිළිබඳවත් විස්තර විවරණයක් පහදා දෙමින් කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළවී වදාළ සීලෝම සරුවක්ඥන් වහන්සේලා විසින් එක ලෙස පවත්වන ලද අවිජිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. මේ දේශනේ සම්බන්ධ අද මේ නිකිනි පොඩ පසළොස්වක් බොහෝ දවසේදී ධර්ම දේශනේ පවත්වනු මැනවේ කියලා විශේෂ ආරාධනයක් ඇති බැවිනුයි මේ දේශනේ මාතෘකා කරන්න යෙදුනේ. මේ හඳුන්වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසකයෙහි තුන්වෙනි වර්ගයේ වෙන ශුන්්‍යත වර්ගයේ දසවෙනි සූත්‍රය දේවදූත සූත්‍රයයි. මේ සූත්‍ර දේශනය ලෝ පහළ වී වදාරණ සීලෝම සරුවඥන් වහන්සේලා එකලෙස දේශනා කරන දේශනාවක්.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 එසේ නමුත් වේලාවයේ පමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආචාර්ය දේ සිද්ධ වෙච්ච උපෝසත දවසක්. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත්වූ දිනයයි නිකිනි පුර පසළොස්වක් පොහොව දවසේ මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්වුණ ත්‍රිපිටක ධාරී ප්‍රදින්න ප්‍රතිසම්විදා પ્રાપ્ત මහරහතන් වහන්සේලා 500 නමක් විසින් තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි දී ජීවිතයේදී සරුවක්ඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දෙතිමන්ත බහුස්සත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියටපත් වූ ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම අරිහත්ත්වයට පත්විය වදාලේ අදවැනි නිකිනි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 මාත්‍රකා කළ සූත්‍ර පාඨයේ අදහස මෙහිමයි. සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන දිනක සිව්වනක් පිරිස මැද්දේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස මැද්දේදී භික්ෂූන් වහන්සේලා පෙරමුණේ සිටින බැවින් කාටත් සාධාරණව භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා සාවධානව මේද සවන් දෙන්න සූදානම් වුණා.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 ඒ තැනැත්තා <clears throat> සෝපස්සෙය මිනිස්සේ ගේහම් පරිසන්තේ පිනික්කමන්තේති. මේගෙන් ඒකට ඒගෙන් මේකට ඇතුල් වෙන පිළිසෙන පිට වෙන මිනිසයන් දකින්නවා. අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඔබිනොබ හැසිරෙන ඇත්තොත් දකිනවා. මක්නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාසී වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා හෝ හිටගෙන හෝ සිටින්නේ.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 ඒවා බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිබෝධයක් නැහැ. ඒ ඇත්තන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇත්තන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ ඇස් නැත්නම් කර්ම විපාකයෙන් හටගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සරුවඥන් වහන්සේටත් තිබුණනේ යොදුනක් මානේ යොදුනක් මානේ ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සරුවක්යන් වහන්සේට තිබුණනේ ආල ඇති.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 දැකලා මේ සත්වයෝ මරණින් මත්තේ මෙන්න චාතුරු මහරජකේ උපන්නා. මේ තාවතින්සේ උපන්නා. යාමදෙව්ලෝ උපන්නා. තුසෙතේ උපන්නා. නිර්මාරතේ උපන්නා. පරිණේමිත වසවර්තියෙත් උපන්නා. එවාගෙම ඉන් ඉහළ ඥාලාභිය ප්‍රථම ඥාන ලැබුව අය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුනෙන් තැනක උපන්නා. දෙවෙනි ඥානයේ ලැබුව අය පරිත්තාබ අපමානාබ ආභාසර බඹතුලින් තැනක උපන්නා. එවාගෙම තුන්වෙනි ධ්‍යානයේ වැඩු අය පරිත්‍ය සුභ අපමාන සුභ සුභ කින් එක බඹසල තුනෙන් තැනක උපන්නා. චතුර්ථ ධ්‍යානයේ වැඩු අය වේහප්පලේ උපන්නා. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤ තලයේත් උපන්නා. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළවෙනි එක උපදවලා ආකාසානං ඡායතනෙ උපන්නා. සමහර කෙනෙක් විඥානං ඡායතනෙ උපන්නා. සමහර කෙනෙක් ආකින්චඤ්ඤායතනෙ උපන්නා. සමහර කෙනෙක් නේව සංඥා නා සංඥාතනෙත් උපන්නා. ඒ වගේම අනාගාමීන් වහන්සේලා තුරින් කෙනෙක් අවිය බඹතලේ උපන්නා. කෙනෙක් අතප්ප බඹතලේ උපන්නා. තව කෙනෙක් සුදස්සේ උපන්නා. තව කෙනෙක් සුදස්සේ උපන්නා. තව කෙනෙක් අකනිතාවේ උපන්නා. මෙන්න කාමාචර ජීව ලෝක 6 රූපාචර බ්‍රහ්ම ලෝක 16 අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන තැන්වල ඒ ඒ කුසල් කළ අය විශේෂයෙන් බඹතලයට කිය ධ්‍යාන අභිඥා උපදේවාය ධ්‍යාන උපදේවාය එතකොට දාන ශීලාදී කුසල කලාය දිව්‍ය ලෝකවල උපන්නා කියලා ඒ ශරුවක්ඥන් වහන්සේ සියල්ලම දකිනවා ඒ දකින්නේ අඩුවක් හැතුව නෙමෙයි සියල්ලෙන් සියල්ල දකිනවා දැන් මනුලෝමියෙන් දලා චාතුරු මහරජකයට යදුන් 42000ක් උසයි ඔක්කොම දකිනවා එයින් 42000 42000 බැගින් දිව්‍ය ලෝක 6 එකින් එක 30 ලට පිහිටා තිබෙනවා හයවෙනි දිවි ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට යොදුන් 55 ලක්ෂ 8000ක් ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ධ්‍යාන තලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ධ්‍යාන තලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ධ්‍යාන තලයත් එපමණ ඈතින් පිහිටා තියෙනවා. සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55 ලක්ෂ 8000 යොදුන් ඈතින් ඈත පිහිලා පිහිට පිහිටා තිබෙනවා. අරෝප ලෝක හතරක් එහෙම පිහිටා තිබෙනවා.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 දවස් වශයෙන් ගත්තොත් දවස් 1497ක් යනවා. මේ තරම් දුර ප්‍රමාණයක් ඇති ඒ ස්ථානවල නමුත් යම් කෙනෙක් යුත වුණොත් අරූප ලෝකෙන් කෙනෙක් යුත වුණොත් උපදින්නේ මනුලව දෙවලව ත්‍රි හේතුකව. ඒ ඇත්ත උපදින්න තත්පරයක පමාවක් නැහැ. චිත්තක්ෂණයක පමාවක් නැහැ. එතනම විරුද්ධ වෙනකොට මෙතන පරිසංගය පහළ වෙනවා.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 නමුත් මනුෂ්‍යයන් වශයෙන් උත්පත්තිය ලැබෙනවා ඒක සුගති පරිසන්දිය. තවත් සරුවක්ඥන් වහන්සේ දේශනා කරන මෙහෙම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක යන කියලා ඊළඟට මේ പ്രേත ලෝකයේට, තිරිසන් අපායට සහ නරක ආදීට යන සත්‍යයන් ගැනත් උන්වහන්සේ දකින ඇති පහදා දීලා තියෙනවා. ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා කම්ම මිච්ඡා කම්ම සමාදාන තේ කායස්ස වේදා පරම් මරණ පෙට්ටිවිසේ උපපන්නා තවත් කියනවා ඒ විදිහටම තේ තිරච්ඡාන යෝනියන් උපපන්න. ඊළඟ තුන්වෙනි කියනවා තේ කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා කියලා. ඉතින් මේ මේ සත්වයෝ කයින් දුසිරිත පිරුවා. වචනෙන් දුසිරිත පිරුවා, සිතින් දුසිරිත පිරුවා. දුසිරිත කියන જાති කවුරුත් දන්නවනේ කයින් දුසිරිත තුනක් තියෙනවනේ. ප්‍රාණඝාත, අදස්ථාදාන, කාමමිත්‍යාචාරය වචනින් දොසිරිත් හතරක් තියෙනවානේ. මුසාවාද, පිසුනා වාක්‍ය, කරුසා වාක්‍ය, සම්පප්‍රලාප. සිතින් දොසිරිත් තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. ඔය අතර තවත් මේවේ සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා, මම්මාවත් වල ඇඟිලා ඉඳගෙන විලෝපණය කරනවා, පරදාන කර්ම කරනවා, එවාගෙම ගේ ගන්නලා අනුන්ගේ දේ පැහැර ගන්නවා. වංචාවෙන් කෙරළමැල්ලා දේවල් පැහැර ගන්නවා. මේ ආදී වශයෙන් බොරු ශාක්ති දීලා නොයෙක් විදියට අනුන්ට හිංසා පීඩාවන දේ කරනවා. ඊර්ෂ්‍යා කරනවා নানা ප්‍රකාර අකුසල් තියෙනවා. ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටි ඒවායේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනතුරු ඇතන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා പ്രേතාපාය. പ്രേතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන්. උප්පිපාසික, නිජ්ජාමසන්නික, කාලසංජික, පරදත්තූපජීවි කියලා. ඒ කියන අවස්ථාවන් අතුරෙන් යම් പ്രേත ලෝකයක උත්පත්ති ලැබෙනවා. ඒ අතු සමාත අවුරුදු සිය ගණන්, දහස් ගණන්, අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව, ඉදුමක් හිටුමක් නැතුව, අදුමක් පළඳුමක් නැතුව අනේක වේද දුකින් පීඩාවෙන් පෙළි පෙළි ඒ പ്രേත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා එවැගේම කයින් වචනින් සිතින් දුසිරිත පිළිම නිසා එවැගේම මිසදුටු කර්ම කළ නිසා මිසදුටුවන් ඇසුරු කළ නිසා මිසදුටු බාටපත් වෙන নানা ආකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් ත්‍රිසංආපාය උත්පත්ති ලැබෙනවා. ඒ ත්‍රිසංආපාතරම් විසුතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විසුතුරුයි මේ ත්‍රිසංආපාය පැවතුම්. එතකොට নানা ආකාරයේ කියන්නේ අපාද, දීපාද, චතුස්පාද, බහුපාද নানা ආකාර තිරිසන් සතුන් ඉන්නවා. අපේ ඇයටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් තියෙනවා, පොළවෙත් තියෙනවා, ජලයේත් තියෙනවා, මහ පොළොව යටත් තියෙනවා. මේ තිරිසංගත සතුන්. එතකොට ඒ සෑම සත්‍යයකටම හේතු වූයේ අර විදිහේ කයින් වචනින් සිතින් දුසිරිත කිරීම, විෂදිටුවන් ඇසුරු කිරීම, විෂදුටු කර්ම රැස් කර ගැනීම ආදී මේ පාප ධර්මයන් නිසා එයත් මේ ත්‍රිසම් භවයේහි මේ වාගේ විපාකයන්ට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඒක සාරුවක් යන වාසේ හොඳින් දකිනවා. ඊළඟට සඳහන් කෙලේ කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරියන් උපපන්න. ඒක තමයි බරපතලම තැන. ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් තොර ආය කියන්නේ සැපයට නමක්. ආය කියන්නේ සැපේ නැත තැනද කියනවා නේ ආය අපාය කියලා.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 ඔය 16 අබ්බකින් තියෙනවාද කියන උස්සද නගරේ උස්සදාපාය කියලා උස්සන නරක ආදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නදියේ, කුක්කුල නදියේ, ගූත මේ අපාය, සිම්බලි වනයේ, ඔය විදිහට අසිපත්ත වනයේ මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල්. ඉතින් සාරවත්ඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා තියෙනවා මහ පොළවේ මතු පිට සිට යොදුම් 15000කින් යටයි පළවෙනි සංජීව අපාපිතා තිබෙන්නේ. පළවෙනි සංජීව අපායේ දිගපාල යොදුන් 100 100 දකින් පවතිනවා.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 ඒ ගැන නඩු විමසීමක් ඇතිවන්නේ නැහැ. එසේ නැතුව බරපතල අකුසල නැතුව සාමාන්‍ය අකුසලයකින් ඔසුපත් නරකයක උපදිනවා. දැන් මුලින් කියවනේ වේතරණී නදී අතිප්‍රත්තන මේ අපාය සිඹලි වනය කුක්කුල නරකය ගෝත නරකය කියලා ඔය තැනක උපදිනවා. උපන්නාම ඒ ඒ තැන්වල ඉන්නවා. දැන් අපේ මනුලව වුණත් හිරගෙදර වැඩ කරන නිලධාරීන් ඉන්නා වගේ අපාය උපන්නේ නිරිපල්ලෝ කියලා නිරේ පාලකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ අභිනවයෙන් උපන්න නිරිසත්‍ය අරගෙන යනවා අර රජතුමා ළඟට. මේ රජතුමා එක්කෙනෙක් නෙමෙයි හතර දිසාවේ හතර ජනාදාගෙන් ඉන්නවා. ඒ ඒ රජදරුවෝ මාතකදී දෙවාරයක් මාරු වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දසතියක් പ്രേත දුක් විඳිනවා දසතියක් දිව්‍ය සමාන සම්පත් විඳිනවා. ඒ නිසානේ තමයි වේමානික අසුර කියලා කියන්නේ.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 ආ දැක්කා දැක්කා මම දැක්කා. ඔබ රීතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්වයක් තිබුණානේ. මං සසලින් මිදුනේ නැත්තම් මතුවටත් මේ වගේ කුඩා දරුවෙක් වෙලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකෙන් අතමින් දෙන්නම් මං කෙදොරින් සුසිරිත් පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට මතක් වුණේ නෑ මං පමා වුණා. එනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමාපියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. හිතමිතුරන් නිසා නෙමෙයිනේ. එයාතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. Taman මේ කරගත්තේ. එමනම් Tamanට ඒකේ ඵල විපාක විඳින සිදු වෙනවා නේද දරුවෝ?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 ඔහුගේ ශබ්දයක් ඇහුණා. ඒකල මැද්දේ නැති සෙද්දා. හරියට අර ගිනිදල් වල සටපට ගාන සද්ද ඇහෙනකොට අර සිවුල් පූජා කළ එක මතක් වුණා සිවුරු රෙද්ද. ඒ ඒ වෙලාවේ මේ තැනත් චුත වෙලා දෙව්ලොව උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නැහැ. යම දෙව් රජුරෝ කිව්වා ඔබ රුවන්වැලි මහා සෑයට සමම්පිච්ච මල් තිමක් පූජා කළා නේද? පූජා කළා මටත් පින් දුන්නා නේද ඔබට මතක නැද්ද? එහෙයි මට මතකයි සාදු සාදු කියලා හිතනකොටම දෙව අපායන් චුත් වෙලා දෙව්ලෝ උපන්නා. මෙන්න මේ වාගේ ඒ ඒ පුද්ගලයන්ට අමතක වෙලා තියෙන කුසල් සිහිපත් කරනු පිණිසයි යමදේව රජුරෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ.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 ඊළඟට নানা ප්‍රකාර දුක් දීලා දීලා අර කියන වේතරණී කියන නදියට දානවා. බිරිය කට්ටෙන් අය ගන්නවා. ඒ තැඟවල අලියොලුවක් තරම් විශාල ඉන්නවා පණුව. ඒවා මේ හරියට අයෝමයේ තුඩ ඇති පණුවන් විසින් ඕගේ ශරීරයේ හිල් කරනවා විදිනවා. ඒ වගේම নানা ප්‍රකාර විදිහේ අවියවදෝලින් කැපෙනවා. ඊළඟ සිඹලිය වනේ දුක් විඳිනවා. ගූත නරකයේ දුක් විඳිනවා. ඒ වගේම කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. ඕවෑන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ ඊට පස්සේ ආයමත් දානවා මහ නරකයට. මහ නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අවීචිය. මේකට දැම්මාම මේ දුවනවා මෙහි දුවනවා.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 පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත මානිනී එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපatti සම්පාදනය කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමති කෙනෙකුට පුළුවනි මේ කියන්නේ මධ්‍යම නිකායේ උපරිපන්නාසකයේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේහි දාවනි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සහ අට කතා වැසුරු කරමින් මේ සම්බන්ධ තව විස්තර දැනගන්න පුළුවන් එපමණක් නෙමෙයි පන්සිය පනස් ජාතක දේශනා අතරත තියෙනවා නිමි මහා ජාතක දේශනය. මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මේකත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලක බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන්ට පාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලැබුණු නිසායි. අපට අනන්ත බුදුරු සම්මුඛ වුණා.